අපි දන්නවා මා මංගල සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව ගොඩාක් ගැඹුරු කාරණා රාශියක් දේශනා කළා. අද වර්තමානයේ විහාරයේ පවතිනවා මාමංගල සූත්‍රයේ කරුණු 38ක් පවතින බව. භාග්‍යතුන් වහන්සේගේ වචනවල මංගල කරුණු කීයක්ද කියා මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් රාත්ඵලයටපත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක ධාතාවක ඒ අදාළ කරුණු විස්තර කරනවා නම් විග්‍රහ කරන්නට වෑයම් කරනවා නම් එයාට සිද්ධ වෙනවා ඒ උත්තමයාට පිරිණිවන් පාන්න හේතුව ආයස කාලෙමදී මේ ગાථා රත්නවල අපි ගවේෂණය කරලා බලනකොට සාකච්ඡා කරලා බලනකොට කර්ම 38ටත් එයා ගිය කර්ම 100කට ආසන්නව කරුණු අපට දැනගන්නට ලැබුණා. කිසිම කාරණාවක් නැහැ, මංගල කරුණක් නැහැ කියන පළවෙනි ගාථාව බෞදේවා manussාච මංගලානි අචින්තයුම් ආකාංක මානසොත්තානං බ්‍රෝයි මංගල මුත්තමං භාග්‍යතුන් වහන්සේට මංගල කරුණ කියන්ටයි කියලා ආරාධනා කරන කාරණාව තුළම අපි මංගල කරුණු 40ක් විතර දැක්කා. එහෙනම් කිසිම කාරණාවක් නැහැ කියන තැන 40ක් තියෙනවා නම් ඊතුරු කාරණා ගවේෂණ කරනකොට මේක දාස් ගණන් වලින් ගින් නවතින්නේ. එහෙනම් මේ වගේ මංගල කරුණුත් එක්ක මේ වගේ ආර්ය චර්යාවේ නිරත වෙන ඒ උතුමන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙනකොට උන්වහන්සේලා ජීවත් වෙන ක්‍රමවේදය රටාව තමයි මේ අවසාන ගාතාවෙන් එහෙම නැත්නම් 12 වෙනි ගාතාවෙන් දේශනා කරනු ලබන්නේ. ඒතා දිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමන්ති ඒස්ථා දිසානිකත්වාන කියලා කියන්නේ සෑම තැන්හිම සබ්බත් මපරාජිතා ඒ කිසිම තැනක පරාජයටපත් වෙන්නේ එනම් මේ සෑම තැන්හිම කියලා කියනකොට අපට පෑදලි වෙනවා මේ ස්ථානයක් සීමා කරලා නුදුන්න නිසා මේ ලෝකයේ මේ පෘථිවි තරලේ සෑම තැනම පරාජයටපත් වෙන්නේ නැත්නම් මේ පරාජයටපත් වෙන්නේ නැති ක්‍රමවේදය මොකද්ද මේ නාම රූප වලින් ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද කියලා බලනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි මේ ලෝකයේ සෑම තැනම නාම රූප ධර්මතාවයක් පවතිනවා ඒ ධර්මතාවය තුල ඇලීමක් ගැටීමක් පවතිනවා ඒ සෑම නාමයක් රූපයක් තුළම වටිනාකමක් තියෙනවා. ලෝභ දේශ මොහ රාග පවතිනවා. එහෙනම් ඒතා දිසානි කත්වාන කියන මේ සෑම දිශාවක් තුළින්ම පරාජයටපත් නොවෙන්ට නම් ඒ ආර්ය ශ්‍රාවකයා තුළ යම්කිසි චර්යාවක් තිබිය යුතුයි. ඒ චර්යාව තමයි මේ ගාථාවේ මූලික මංගල කරුණ. එහෙනම් අපි මේ ලෝකේදී දකිනවා අපට ඕනතරම් ලස්සන දේවල් පේනවා. ඒ දකිනකොට අපිට ලෝභ දේශ මොහ ඇති වෙනවා. රාග ඇති වෙනවා. අනන්ත අප්‍රමාණ මේ ඇස් දෙක නිසා අපි নানা ප්‍රකාර කර්ම ඒක රාශි කරගත්තා. සංසාරයේ දුක් විඳීම පිණිස. එනනම් මේ ඇස් දෙක නිසා අපි ලෝභය වැඩුවා, ద్వේෂය වැඩුවා, රාගය වැඩුවා, වෛරය වැඩුවා. එනනම් මම අතුරු හඳුනාගන්නේ, මිතුරු හඳුනාගන්නේ අතගාලා අල්ලලා බලලවත්, ඉඹලා බලලවත් නෙමෙයි. ඇස් දෙක පාවිච්චි කළා. එහෙනම් මේ මේ අය මට අකටයුතුයි මේ මේ අය මට කටයුතුයි කියලා මම තීරණයකට එනවනම් ඒ වාගේ මානසිකත්වයක් මන් තුළ පවතිනවනම් ඒ කියන්නේ මම මේ චක්කුව අදලා නැහැ. එහෙනම් මේ චක්කුව අදලා නැත්නම් එයා පරදිනවා. එහෙනම් කොහොමද එයා පරදින්නේ යම්කිසි නාමයක් රූපයක් දිහා බලනකොට ද්වේෂය ඇති වෙච්ච ගමන් එයා එතන පරාජයටපත් වුණා. නාමයක් රූපයක් දකින්නකොට රාගයක් ඇති වෙච්ච ගමන්ම එතන අපි පරාජයටපත් වුණා. නාම රූප නිසා අපට ක්ලේශ ධර්මයක් ඇති වෙනවා නම් ඒ සෑම අවස්ථාවකම මතක තබා ගනිමු අපි පරාජයටපත් වෙමින් සිටිනවා. එහෙනම් අපේ ජීවිතවල මේ චක්කුව කරන කොටගෙන මේ ලෝකයේ පරාජයටපත් වෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම තමයි අපේ කන් වලට ඇයෙන ශබ්ද වලින් අපි පරාජයටපත් වෙනවා. මිනිස්සු අපට බයිනකොට, නිඳා කරනකොට, අපාස කරනකොට, ඒ දේවල් අපට ඇයෙනකොට අසවලා මට බැන්නා, අසවලා නිඳා කළා, අසවලා මට විවේචනය කළා කියලා මේ කරුණ තුලින් අපි කැළඹෙනකොට ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනකොට අනිවාර්යයෙන්ම අපි පෙරදිලා ඉවරයි ආයි පෙරදෙන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් අපට ප්‍රශංසා කරනකොට ගෞරව කරනකොට අපට ප්‍රසිද්ධියේ කීර්තියටපත් කරනකොට අපි මාන්නයට අවු වෙනවා, ලෝභ වෙනවා, මුලා වෙනවා, ආහංකාරයේ උඩඟු හදා ගන්නවා මං වගේ කෙනෙක් නෑ මං තරම් වටිනාකම් කරන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා මම අමුතු ලෝකයක් අදාගෙන ඒක නඩත්තු කරනවා එතකොටත් මං පෙරදිලා ඉවරයි හේතුව මමත්වය කියන මායයට මං අවුලා ඉවරයි එහෙනම් මං කතා කරන සෑම වචනයක් තුලින්ම ලෝභයෙන් මං කතා කරනවා නම් රාගයෙන් කතා කරනවා නම් ද්වේෂයෙන් කතා කරනවා නම් වාසිය තකා කතා කරනවා නම් ආයි කතා කරන්න මොකවත් නැහැ අවුලා ඉවරයි පරාජයටපත් වෙලා ඉවරයි ඒ වගේ තමයි ගන්ධය දැනෙනකොට ඒ ගන්ධයට මං කැළඹෙනවා නම් සුවඳට මං ඇලෙනවා නම් අමං පරාජය ඉවලා ඉවරයි හේතුව ඇලීම ගැටීම මන් තුල තියෙනවා චර්යාව කරනකොටගෙන සිල් කැඩෙනවා නම් කායික චර්යාව නිසා ක්ලේශ ධර්මයන් නිර්මාණය වෙනවා මාගේ ඇසිරීම නිසා මිනිස්සු දුකටපත් වෙනවා ඒ සෑම අවස්ථාවක් තුළම මම පරාජය වෙලා ඉවරයි. මාගේ චෛතසිකයේ දියා බොහොම චිත්තානුපස්සනාවෙන් බලාගෙන ඉන්නකොට මට පේනවා ලෝභ දේශ මොහ රාග අනන්ත අප්‍රමාණ ඇති වෙනවා මේ සිත තරම් අපිරිසිදු දෙයක් මේ ලෝකේ නැහැ ඒ තරම් මෙයා ක්ලේශයන් මෙනෙහි කරමින් ක්ලේශයන් වඩමින් මෙයා මේ ජීවිතය කල්ගත කරනවා. ඒ සෑම චෛතසිකයක් ඇති වෙනකොටම පරාජයටපත් වෙලා ඉවරයි. එහෙනම් අපි දැනගත්තා ඒතා දිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා එහෙනම් මම මේ ලෝකයේ පරදින මට්ටමක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බාලයන් ආශ්‍රය කරන්නේ නැතුව පඬිතියන් ආශ්‍රය කරලා දෙමව්පියන්ට සංග්‍රහ කරලා ඥාතීන්ට සංග්‍රහ කරලා පුත්‍රයන් පෝෂණය කරලා නිර්වෘල් කර්මාන්තවල යෙදිලා මාර්යාගෙන් බේරෙන්න ගොඩාක් ශිල්ප ශාස්ත්‍ර දැනගෙන නිතර නිතර බණ අහලා අවස්ථාව ලම්බෙන සෑම අවස්ථාවකම ධර්මයේ ශ්‍රවණය කරලා දන් දීලා ධර්මචර්යාවේ යෙදිලා මේ විදියට භාග්‍යතුන් වහන්සේ කරුණු රාශියක් දේශනා කරනවා මේ විදියට ජීවත් වෙලා ඉන්න කෙනා විතරක් මේ ලෝකයේ කිසිම දිශාවක එයා පරාජයටපත් වෙන්නේ නැහැ කියලා කියනවා මොකද්ද මේ පරාජය අපි මේ ලෝකේ තියෙන නාම රූප ධර්මයන් එක්ක අවුලා කර්ම ගොඩනගා ගන්නා වූ ක්‍රමවේදය සබ්බත්තම පරාජිතා ගච්ඡanti සොත්තිං මොකද්ද එහෙනම් මේක අපට යාපත් කරුණක් වෙනවා ආරක්ෂාවක් වෙනවා ආශිර්වාදයක් වෙනවා එහෙනම් මේ විදියට අපි ජීවත් වුණොත් අපගේ ජීවිතවල අපි කල්පනා කරන්න ඕනේ මේ කිසිම දිශාවකින් අවුෙන්නේ නැතුව ඉන්න පරාජය නොවි ඉන්න අපි කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ කියන එක ඉපදිච්ච දවසේ ඉඳලාම මේ ප්‍රශ්නේ අපට තියෙනවා එහෙනම් අපි මේ S2 විවෘත කරලා මේ ස්වභාව ධර්මය දිහා බලනකොට මේ නාම රූප දිහා බලනකොට මේ දකින දකින සෑම දේ තුලින්ම ලෝභ දේශ මොහ රාග ඇති නොවි අපට දකින්න පුළුවන් නම් ලෝකෝත්තරව මේ සෑම සංඥාවක්ම ගනුදෙනු කරන්න පුළුවන් නම් අපිතරම් පරාජිත නොවිච්ච කෙනෙක් නැහැ ජයගත්ත කෙනෙක් නැහැ එහෙනම් අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණ යන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිත කාලය තුලම අපි ජය ගන්න ක්‍රමවේද ඉගෙන ගත්තේ නැහැ. හැබැයි අද ඉඳලා අපි ජය ගන්නවා. ජය භූමියේ අපි ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා. එහෙනම් ඇස් වලින් අම්බෙන සෑම ක්ලේශ ධර්මයකටම අවු වෙන්නේ නැතුව ඉඳිමු. ඒ කර්මයට සම්බන්ධ නොවි ඉඳිමු. ඒ කර්මයේ අයිතිකාරයා නොවි ඉඳිමු. එහෙනම් මේ විදියට අපට මේ ඇස් වලින් පරිස්සම් වෙන්න පුළුවන් නම් කර්ම ඇති වෙන අවස්ථා වලින් බේරෙන්න පුළුවන් නම් අපි තරම් ජයගත්ත කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ වගේ තමයි අපට ඇයෙන සෑම ශබ්දයක් තුලම අපි පරාජය වෙන බව දැක්කා. මීට පස්සේ අපි කමඨාණක් වඩමු අපට ඇයෙන සෑම වචනයක් තුළින්ම අපේ කය පරිස්සම් කරමු සිත පරිස්සම් කරමු ලෝභ දේශමෝ රාගවලට අසු නොවි අපේ ජීවිතය පරිස්සම් කරගනිමු මිනිස්සු අපට ප්‍රශංසා කරපුවාදෙන් ගෞරව කරපුවාදෙන් නැති උඩඟුවක් මාන්නයක් ඇති කරගත්තාදෙන් හැබැයි අපි නෙමෙයි ඒකට අවු වෙන්නේ අපි කවදාවත් ඒගොල්ලන්ගේ මාන්නේ කියන ඔටුන්න පළඳ ගන්න නැතුව ඉන්න ඕනේ. එහෙම හිටියොත් අපි මේ ලෞකික ජීවිතය තුළින් ජයගත්තා වූ අය බවටපත් වෙනවා. ඒ වගේ තමයි මිනිස්සු අපට නිନ୍ଦා අපාස කරනවා, විවේචනය කරනවා, ඕනම එකක් කරලා ගියා දැන් ඒ මිනිසුන්ට කැමැති විදියට ඇසුරුණා දැන් අපි නෙමෙයි ඒ මිනිසුන්ගේ චර්යාවට අවු වෙන්නේ සෑම නිന്ദා අපාසයක් තුළින්ම අපි නියඬ වෙනවා හේතුව මේ ලෝකේ මොකවත් නිකන් හම්බෙන්නේ හැම එකටම ගෙවීමක් කරන්න ඕනේ අපි මිලදීලා ගන්න නැතුව කඩයක් ඉස්සරහින් ඉටගෙන මේක දුන්නොත් හොඳයි කියලා ප්‍රාර්ථනා කෙරුවට එහෙම ලැබෙන්නේ අපි මුදල දුන්නාම එපා කියලා කිව්වත් ඒගොල්ලෝ මල්ලකට දාලා අපට ඒක පූජා කරනවා එහෙනම් ඒ වගේ මේ ලෝකයේ යම්කිසි කෙනෙක් අපට බයිනවා නින්දා කරනවා අපාස කරනවා ඒකට හේතුව මොකද්ද? මේ බඩු මුට්ටු ටික අපට දෙන්නේ ඇයි? අපි ඒකට ගෙවීම් කරලා ඉවරයි. හේතුව අදලා ඉවරයි. එහෙනම් අපට සංසාරයේ අපි හදාගත්ත හේතු නිසා තමයි මේ සෑම දුකක්ම එන්නේ. මේ හැම එකක්ම මගේ කර්මය මා විසින් විඳිය යුතු දේවල් මා විසින් නිර්මාණය කළ දේවල් මම මේ සංසාරයේ ඉපදීමට හේතුවක් අදාගත්තා ඉපදෙනකොට මේ කර්ම රාශිය මගේ උරුමයක් වශයෙන් දහවැද්දක් වශයෙන් මං අරගෙන ආවා ඒවා තමයි මේ නිന്ദා අපාස අපකීර්ති මේ සෑම දුකක් වේදනාවක්ම එහෙනම් මට ලැබෙන සෑම වේදනාවක්ම මා විසින් නිර්මාණය කරපු කර්ම නම් මට කැළඹෙන්න හේතුවක් නැහැ. මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම වේදනාවට මුල මා විසින් නිර්මාණය කරපු කර්ම නම් මම මොකටද ඒවට විරුද්ධව ප්‍රතිකර්ම යොදන්නේ විඳවලා ඉවර කරනවා මිසක් එහෙනම් මේ විදියට තමන්ගේ කනට ඇයෙන සෑම දෝෂාරෝපණයක්ම සෑම නිന്ദා අපවාදයක්ම අපට සන්තෝෂයෙන් ශ්‍රවණය කරන්න පුළුවන් නම් ප්‍රීතිමත් වෙන්න පුළුවන් නම් අපි තරම් මේ ලෝකයේ ජයගත්ත කෙනෙක් නැහැ. ඒ වගේ තමයි අපි කතා කරන සෑම වචනයක් තුළින්ම අපි මේ ලෝකයේ මිනිසුන්ට නිନ୍ଦා අපවාද විවේචනය කරනවා. අපේ වචන සමහර වෙලාවට කනට ගැව්වා වාගේ පොල්ලෙන් ගැව්වා වාගේ මිනිසුන්ගේ සිත්වලට වේදනාව ඇති කරනවා. හොඳට කල්පනා කරලා බලනකොට මේ ඇයි මේ විදිහට වචන කියවෙන්නේ සිත දුස්සිය වෙලා සිතේ ಗುಣධර්ම වැඩිලා නැහැ. එහෙනම් තම්පතුවට අනුව නේද පිටත් වෙන්නේ. එහෙනම් අපි මුට්ටියකට ආල් ටිකක් දාලා වතුර දාලා තඹනකොට ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇඳ දාලා ගත්තාම දාන දාන ඇඳට එන්නේ කැඳ ටිකක් හේතුව තියෙන්නේ කැඳ එහෙනම් මුට්ටියකට අපි යම්කිසි ධාන්‍ය වර්ගයක් දාලා තැඹුවාම අපට හම්බෙනවා ධාන්‍ය. එහෙනම් මුට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද? ඇඳට එන්නේ ඒක වාගේ මේ බඹයක් විතර උස තියෙන මේ මැටි භාජනය තුල තියෙන සෑම ක්ලේශ ධර්මයක් තමයි මේ වචන වලින් එළියට එන්නේ. අපේ වචන වල තියෙන දෝෂ කොච්චරද කියලා කිව්වනම් අද අතුරෙක් නැති මිනිසෙක් මේ ලෝකයේ කිසිම තැනක නැහැ. හැම තැනම අතුරු ඉන්නවා මිනිසුන්ට. කිසිම අතුරෙක් නැහැ කියලා කියනවා. gedara tamange manussya tamanta අතුරෙක් වෙලා. තමන්ගේම දරුව තමන්ට අතුරෙක් වෙලා සහෝදරයා අතුරෙක් වෙලා එහෙනම් මේ අතුරුකම් වලට හේතුව මොකද්ද අපේ වචනය ගොඩාක් දුරට අපේ උත්තර වලට තමයි මේ අමනාපකම් ඇති වෙලා තියෙන්නේ ගොඩාක් දුරට අපේ අතුරුන්ගේ ලයිස්තුව හදලා බැලුවාම ගොඩාක් අතුරු බී වෙලා ඉන්නේ මේ වචන වමාරුව නිසා. එහෙනම් මේ වචනේ තුලින් අපිට පුළුවන්කම තිබිලා නැහැ මේ ලෝකයේ තියෙන නාම රූප ධර්මතාවෙන් ජය ගන්න අපි හැමදාම පෙරදිලා. එහෙනම් අද මේ කමඨාන අපි දැනගත්තා මේ වචනය තුලින් මම අවු වෙන්නේ නැහැ, පෙරදෙන්නේ නැහැ, ජය ගන්නවා. එහෙනම් ජය කතා කරන්න ඕන වචන තමයි ලෝකෝත්තර නිර්වාණයට අදාළ ප්‍රියමනාප වචන සුභාසිතාචයා වාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අපි කැත කතා කියලා සැර කතා කියලා දොස් කියලා මොනම දේ කෙරුවත් අපට මොකවත් හම්බෙන්නේ නැහැ. හැබැයි යහපත් දේවල් මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව කතා කළාම අපට ගොඩාක් යහපත් දේවල් හම්බෙනවා. එහෙනම් සත පාක්වත් වියදම් කරන්නේ නැතුව මිනිසුන්ගේ ප්‍රසාදය, ගෞරවය, කීර්තිය, නිවීම, සනසිලිදායක ජීවිතය, හැමෝගෙම ප්‍රියමනාපතාවය, වැඩිහිටියන්ගේ ආශිර්වාදය කියන මේ හැම එකක්ම ගන්න පුළුවන් නේද මේ ප්‍රියමනාප වචන තුලින්? එහෙනම් මෙච්චර ලස්සනට අපිට මේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්කම තියෙද්දී ඇයි අපි සතර අපායට වචන සැර කරගන්නේ? ඇයි මේ සංසාරයේ දුක් විඳින්න මෙච්චර කැත විදියට කතා කරලා පුරුදු වෙලා ඉන්නේ? එහෙනම් මේවා අපි පෙරදෙන්න හදාගත්ත දේවල්. එහෙනම් අද හිඳලා අපි ජය ගන්න දේවල් අදන්න ඕනේ. ජය ගන්න දේවල් තමයි යාපත් ලෙස කතා කිරීම, මහා කරුණාවෙන් කතා කිරීම, ප්‍රියමනාප ලෙස කතා කිරීම, උදව් උපකාර පිළිබඳව කතා කිරීම. එහෙනම් අපේ ජීවිතය තුළ මේ මුඛය කියන ආයතනය අද හිඳලා ලෝකෝත්තරව පාවිච්චි කරමු කිසිම දිශාවක පරාජයටපත් නොවන විදියට අපට පුළුවන්කම තියනවා නම් වචනේ අසුරවන්න අපේ ජීවිතය මේ ලබාපු මිනිසත් භවයේ සංසාර දුකෙන් එතර වෙනවා. එහෙනම් අපේ නාසය දිහා බලනකොට මේ නාසයේ toy ප්‍රශ්නෙම තියෙනවා. මේ කමඨාන වඩන්න ඕනේ. මේ ආයතන අයේ අඩුව හදන්න නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ආයතනවල දෝෂය අපගේ උත්පත්තිය. ආයතනවල දෝෂය අපේ දුක. ආයතනයේ දෝෂය අපේ සංසාර පැවැත්ම. එහෙනම් ආයතන නිර්දෝෂ කරනවා කියලා කියන්නේ අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා වෙනවා. ගන්ධය ස්පර්ශ කරනකොට අපි දන්නවා ගඳට අපි අකමැති සුවඳට කැමති හැබැයි කොච්චර ගඳ දේවල් තිබුණත් අපි සුවඳයි කියලා මානසිකත්වේ හදාගත්තාම ඒ ගඳෙන් අපි අයින් වෙන්නේ එහෙනම් අපේ ජීවිතවල අපි සුවඳට ගැටෙන්නේ නැතුව ගඳට ගැටෙන්නේ නැතුව සුවඳට ඇලෙන්නේ නැතුව ගඳට ඇලෙන්නේ නැතුව අපි ජීවත් වෙන්න ඕනේ ගන්ධය තුලින් කර්ම ඇති නොවෙන්න සංසාර පැවැත්මක් ඇති නොවන විදියට කටයුතු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ භවයේ ජය ගන්නවා. ඒ වගේ තමයි අපේ කායික චර්යාව අරන් බලනකොට කායික චර්යාවේ දෝෂ තියෙනවා අපි තාම රාත් වෙලා නැහැ. එහෙනම් දෝෂ තියෙනවා නම් මේ කායික චර්යාව අදන්න ඕනේ. සීලයට අනුව විනයට අනුව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව මේ ආයතනය අදන්න ඕනේ. මේ කය කියන ආයතනය නිර්මල වුණොත් පිරිසිදු වුණොත් ක්ලේශ විරහිත වුණොත් අන්න අපි ලබාපු මිනිසත් භවය අවසන් වෙන්න පුළුවන්. එහෙනම් අපේ සිතේ දෝෂයක් තියෙනවා নানা ප්‍රකාර කර්ම මෙනෙහි කරගෙන নানা ප්‍රකාර අඩුපාඩුත් එක්ක මේ සංසාරේ නැවත නැවත දුක් විඳ විඳ ඇවිදිනවා. එහෙනම් කල්පනා කරලා බලනකොට ඒතා දිසානිකත්වාන සබ්බත්තම අපරාජිතා කියලා කියන්නේ අපගේ ජීවිතවල අපිට වඩන්න තියෙන කමඨානම් අපි අපගේ ජීවිතවල කිසිම දිශාවක නොපැරදිය යුතුයි හැම තැනම අපි යහපත් විය යුතුයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය ගොඩාක් ගැඹුරු කාරණාවක්. ඒ ධර්මය ගොඩාක් ගැඹුරින් විග්‍රහ කරලා බලනකොට භාග්‍යතුන් වහන්සේ තවත් කාරණාවක් මේකෙන් පිළිඹු කරනවා. ඒතා දිසාන් කත්වාන සබ්බත්තම පරාජිතා එනං සෑම දිසාවෙත්ම පරාජය නොවන්නා කියලා භාග්‍යතුන් වහන්සේ පුද්ගලයෙක් අඳුන්වනවා එනං ඒ පුද්ගලයා වැඩ නිමා කරපු කෙනෙක් වෙන්න ඕනේ එහෙනම් අපේ ජීවිත කාලයේ අපි සෑම ස්ථානයකම ජය ගන්න වැඩ නිමා කරන්න ඕනේ මොනවද තියෙන වැඩ ආයතන අය පිනවන පංචකාම වැඩ එහෙනම් මේ පංචකාම වැඩ කටයුතු ටික නවත්තලා අපට නිදොස් වෙන්න පුළුවන් නම් නිදහස් වෙන්න පුළුවන් නම් අන්න අපට සෑම ස්ථානයක් තුළින්ම නිවෙන්න පුළුවන් ජය ගන්න පුළුවන් එහෙනම් මේක කමඨාණක් වශයෙන් අපි වඩන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ගාථාව තුළ තියෙන අභ්‍යන්තර ධර්මයට අනුව අපි ජීවත් වෙන්න ඕනේ. අනන්ත අප්‍රමාණ අපට වැරදිච්ච තැනත් මෙතනමයි වැරදිච්ච තැනමයි අපි හදන්නත් ඕනේ. හේතු අපි දන්නවා මේ ලෝකේ සෑම අවස්ථාවක් නිසාම අපි ඉපදිනා නම් ඉපදීමට හේතුවක් වුණා නම් ඒ හේතුව තියෙන තැනම නේද හදන්න ඕනේ. අපේ අතේ තියෙන කාසියක් මෙතන වැටුනාම අපි මෙතන එව්වොත් ඒක අම්බෙනවා. කිලෝමීටර් 100කට විතර එහායින් ගිහලා එව්වට ඒක අම්බෙන්නේ නැහැ. හේතුව වැටිච්ච තැන ඒක නෙමෙයි. එහෙනම් පංචකාමයන් වලට වැටුනේ මේ භවේ නම් මේ කයෙන් නම් වැරදි සිදුවෙන අකුසල කර්ම පාප කර්ම සිදු වෙන්නේ මේ කයෙන් නම් කුසල කර්ම පින් කර්ම සිදු වෙන්නේ මේ කයෙන් නම් අදන්න තියෙන්නේ කය කයේ අදන්න තියෙන්නේ ආයතන අය එහෙනම් මේ ආයතන අය හදලා මාමංගල සූත්‍රයට අනුව අපගේ නිර්වාණ සාන්තිය අපට සාදා ගන්න පුළුවන්කම මේක තුලින් ලැබෙන්න ඕනේ. එහෙනම් අද හිඳලා ඒතා දිසානිකත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමන්ති එහෙනම් අපගේ ජීවිතය මේ ගාතාවට අනුව ඇඩගස්වමු ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය අපි සාකච්ඡා කළා ජයගන්නේ කොහමද පරාජය වෙන්නේ කොහමද කියන එක අපි සාකච්ඡා කළා දැන් අපි කාරණාවක් දන්නවා මේ ලබාපු මිනිසක් භවයේ සසර දුකෙන් එතර වෙන කමඨාන අපි දන්නවා අපි හැයි නිවන් දැක්කේ නැත්තේ මේ ආයතනයෙන් කර්ම හැදෙන නිසා එන ආයතන අයේ වැඩනිමා කරන සමීකරණය අපි දැන් දැනගත්තා එහෙනම් මේ මොහොතේ ඉඳලා මේක වඩන්න ඕනේ. මේක කමඨාණක් වශයෙන් කරන්න ඕනේ. භාවනාවක් වශයෙන් මේක පුරුදු කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මාමංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවසාන ගාතාව අපේ ජීවිතයේ අවසාන ගාතාව බවටපත් වෙනවා. තවත් බණ අවශ්‍ය නැහැ. තවත් පුරුදු කරන්න මොකවත් නැහැ. මේ ගාථා රත්නය තුල තියෙන නිර්වාණ පණිවිඩයම අපට පිරිණිවෙන්න හේතුවක් වෙනවා වාසනාවක් වෙනවා. එහෙනම් අද හිඳලා අපි මේ ගාතාව පුරුදු කරමු. මේ ගාතාව තුළ තියෙන ಗುಣධර්ම වඩමු. මේ ගාතාව භාවනාවක් වශයෙන් පුරුදු කරමු. එහෙනම් මේකේ සරල අර්ථය තමයි අපේ ඇසකන දිවනාසය සමසිත ලෝකෝත්තරව සාදාගෙන මේ ගාතාවට අනුව ජීවිතය පවත්වමු. එහෙනම් මේ ගාථා රත්ණය මේ මාමංගල සූත්‍රයේ අවසාන පණිවිඩය මේ කමඨාන අප සියලු දෙනාගේම මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ භවයේ පිරිනිවෙන්න අන්තිම කමඨාන වශයෙන් හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් වෙන්න